තව මාස කිහිපයකින් සිකුරු රහයාගේ දසාව මාස ලබයි. එය භාවනාවට බාධාවක් වෙයිද? බාධාවක් නම් එයි මිදීමට ගත යුතු ක්‍රියාමාර්ගයේ විස්තර කරන්න. මේ ග්‍රහයෝ කියන්නේ අපි ග්‍රහණය කරපු දේවල් වල විපාක. ග්‍රහණය කරගත්තේ පාප ධර්මයක් නම් ඒ අනුව නම් හිතුවේ කිව්වේ කලේ ඒක තමයි එක ග්‍රහණය. ග්‍රහයේ මාර්ගයෙන් ඉන්නේ කර්ම විපාකයක් ඔය විදිහේ. අපි යහපතක් කළා නම් ඒ යහපත කළ ඒ බඳු ග්‍රහයකේ මාර්ගයෙන් එන අපි ග්‍රහණය කරගත හොඳ දේවල්. ඔය හොඳ නරක දෙකේ විපාක තමයි ග්‍රහයන්ගේ මාර්ගයෙන් අපිට එනවා කියලා පෙර ඉරිසිවලු යම්කිසි යෝජ්‍ය ක්‍රමයේ කියලා ක්‍රමයකින් දැකලා පෙන්වන්නේ විපාක ඵල දෙන ආකාරය. ඒක බොරුවක් නෙමෙයි. ඒ යෝජ්‍යඥයන්ගේ ඉන්නලගේ ඉරිසිවලුගේ ඥාණයට ගෝචරලා පෙන්නපු ලෞකික ඥාණයට ගෝචර වෙච්ච දෙයක්. හැබැයි මේකෙදි පෙන්වන්නේ මේ ග්‍රහය ඕවා කරනවා කියන එක නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උඹලා කරගත්ත පින්පව් දෙක උඹලාට ඵල දෙනවා ග්‍රහය වුණා කරන්න කියලා. මිනිස්සු ඕක දකින්න නැතුව ග්‍රහයන් පිටපවරනවා එන දොස් කරස් හරි හොඳ නරක හරි දෙක ඔක්කොම. ඒක මිනිසුන්ගේ තියෙන මුලාව. අන්නේ මුලාව නැතිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් විසින් කරන ලද්ද ආ උදේවල් තමන්ට ඵල දෙනවා ග්‍රහය තාරකා මොනවා කරන්නද කියලා කිව්වේ ඒකයි. මොකද තාරකා වලින් යම් කිසි දෙයක් එන්නේ නැහැ දොසක් එන්නේ නැහැ කියන එක නෙමෙයි කර්ම විපාකයක් අරගෙන විශ්වය හැදිලා තියෙන්නේ එහෙමයි. ඉතින් ওই කාලෙන් කාලයට පුද්ගලයාට එනවා කියන්නේ. ඒ අවශ්‍ය කරන පරිසරය සකස් වෙන එක. ග්‍රහයේගේ කාලයක් ලැබුවා කියන්නේ. ඒකාන්තයෙන් අපල දෙනවා ග්‍රහය දුක් දෙනවා කියන එක නෙමෙයි. තමන් කරන ලද යම්කිසි හොඳක් නරක ග්‍රහයක් ලැබුවා කියන්නේ. තමන් කරන ලද යම්කිසි නරකක් ඇත්නම් කර්ම විපාක පදින පරිසරයක් හදනවා. අන්නේ පරිසරය හැදීමක් තිබුණොත් එහෙම එකක් ඒ කාලේ පළ දෙනවා. ඒතකොට මේ හොඳ ග්‍රහයක් ලැබුවා කියන්නේ කාමීට අධිපති ග්‍රහයක් ලැබුවා කියන්නේ ඒකට හේතුකාරය වැඩ කටයුතු කරලා තිබුණා නම් ඒකේ කර්ම විපාකයක් වශයෙන් ඊට අනුකූලව එදාට ඇදලා ඉන්නේ. එහෙම එකක් කරලා තිබුණ නැහැ නම් කාලේ නිකන් ගෙවිලා යනවා. එහෙම එකක් එන්නේ නැහැ. ඉතින් ග්‍රහණය කරගත්තේ යම් කිසි දෙයක් ඇද්ද යථාර්ථය දැක්කට පස්සේ ඒ සියලු ග්‍රහණයන් අත්වරවලින් දස සංයෝජනයන් කියන මුදවන්න බෑ කාටවත් නිකන්. මොකද ඒවෙන් මුදවන්න පුළුවන් බලය තමයි තියෙන්නේ බුද්ධ ශාසනය තුළ ධර්මයේ තුල. ධර්මයේ තුලින් මිදෙනවා කියන්නේ. අරින්ද බැරි මහ ග්‍රහයන් මුදෝනේ. ওই නවග්‍රහයන්ගේ බලයෙන් බුදු වෙන එක නෙමෙයි එතන තින්නේ ඊට වඩා 10ට ගෝචර නැති සංයෝජන 10ක් තියෙනවා. අනන්ත සංසාරේ විඳ ගන්න බැරි නම් පස්සේ ගෙන ඒවා බැඳලා තියෙනවා. අන්න ඒවත් විඳින්න පුළුවන් බලයක් තමයි බුදුදහම තියෙන්නේ. අන්නේ බුදුදහම තියෙන ගහය බුදවන බලය තියෙන්නේ බුදුදහම තුළ තියෙන මේ ඉලක්ෂණේ දැකලා ධර්ම මාර්ගය අනුගමනය කරලා ඊට අනුකූලව තමා මනස සිහියෙන් සතර සතිපට්ඨානෙ ඉන්නත්ව කටයුතු කිරීමෙන් තමයි එකෙ මිදෙන්නේ. එහෙනම් ওই නවග්‍රහයන්ගේ එන බලේ නෙමෙයි මුදවන්න පුළුවන් අනන්ත සංසාරය කපන්න බැරුව තිබිච්ච සංයෝජන 10ක් බිඳින්න පුළුවන්. එච්චර බලයක් තියෙනවා. එහෙනම් බුද්ධහම තුල තියෙන බලයට 10ක බලයට දෙවෙනි වෙන්න එකක් නැහැ. හැබැයි අපි දෙවෙනි වෙන්න පුළුවන් අපි මරා 100ක් නැති කරනවා. මරා 100 නුවණින් ඉඳලා හතර හතිපට්ඨානිය වැඩුවොත් ඔය කියන ගහපල විතරක් නෙමෙයි අනන්ත සංසාරේ කපා ගන්න බැරි වෙච්ච බැනුම් 10ක් කපා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔන්න ඕකට කටයුතු කරගන්න එකයි තියෙන්නේ. එන ගහින්ට මේ යාඥා කරන්නවත් ගහ පූජා දෙදීන්නවත් නෙමෙයි කිව්වේ තමන් විසින් අවශ්‍ය කරන හේතුව දැකලා ඒ හේතුවට අනුකූල ඵලයේ යහපතේ කරගන්න. කාමයට හේතුකාරක වෙන්නා වූ යම්කිසි බලයක් අපි සංසාරේ කරලා තිබුණා. අපි මේ වැරදි ආකල්පයන්ගේ මිදෙලා කාමයන්ගේ ආදීනව දකින්න. අසුභ භාවනාව පලනවා. අසුභ භාවනාව තුලින් එවන්දු සංසාරගතව තියෙන පාප කර්මයන්ගේ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් දෙන යහපතක් කර දෙන්නේ. අර බලයේ විකර්ෂණය කරන බලයක් ලැබෙනවා. ඒක අසුභ භාවනාවේ ලබන ශක්තියක් ඇත්නම්. සිකුරු ග්‍රහයාගේ ශක්තියට අහලකටවත් ලං කරන්න බෑ. ඔහු ලබන ප්‍රතිඵලය. සිකුරු ග්‍රහයා කාමී ලබා දෙන්න හදනවා. අසුභ භාවනාව කාමී පැත්ත බලාත් නැතුව ඉසි කරලා දානවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. සේසුරු ග්‍රහයා දුක් කරදර දෙන්නකොට මෙත්වල. මෛත්‍රී ආනිසංසය යටතේ අනන්ත සංසාරයේ කරන ලද්දා වූ පාප කරගින්ගේ විස බලවේගයක් ඇත්නම් ඒවා විසි කරලා දානවා. ආර්යයන්ට කළා උපවාදයක් නැත්නම් දෙමව්පියන්ට කළා උපවාදයක් හිංගියක් හිංසාවක් නැත්නම් ඒවා වළක්වන්න බෑ මොනවා කළා. ඒවා ඒකාන්තයෙන් පළ දෙන පාප කර්ම වශයෙන් පළ දෙන ලෝතර බුදුරණන් හන්දලා පළ දුන්නා. ඒ වගේම මුගලා මහරහතන් වහන්සේලාත් අම්මා තාත්තලා කරපු හිංගිහිංසාවක තේස මාත්‍රයේ දේහත් බැවිදෙමි. කල්ප ගානක් එහා කරපු එක පළ දුන්නා තේස මාත්‍රේ වගේ. එහෙම ඒවා තියෙන කෝටියකට එකයි දෙකයි. අනික ඔක්කොම විදිලා යනවා. ඉතින් බිල ගන්න බැරි එක කොහොමවත් බිලින්න බෑ. ඒක විදින්න බෑ. හැබැයි මොන දේ එන්නත් ඉතිල්ලා. මොන බලවේගයක් එන්නත් ඉතිල්ලා ආර්ය මාර්ගයට අවශ්‍ය කරන කාරණා පූර්ණේ කරගන්න දැනගන්න ඕනේ. රාගයේ මැඩපවත්වා ගැනීමට අසුභ භාවනාව. ද්වේෂයේ මැඩපවත්වා ගැනීමට මෛත්‍රී භාවනාව. මෝහයේ මැඩපවත්වා ගැනීමට විදර්ශනා ප්‍රඥා මතු කරන්නා වූ භාවනාවක් ගැළපෙන භාවනාවකින් කටයුතු කරලා මිදෙන්න ඕනේ. ඉතින් ওই ටික කරගෙන ඉතින්ලා අසුභ භාවනාවයි ඒ වගේ මෙත් භාවනාවයි අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඕකෙන් ආරම්භ කරනවා අනිකට මග වැදිලා එනවා.